මේ සීලය සම්බන්ධ කරගෙන ඒ හරහා ඒ සීලෙක් එක්ක යන අනිකුත් ಗುಣධර්ම ටික නොපිරිහෙලාගෙන වඩා ගන්න හැටි. ඒක කොහෙටද යොමු වෙලා තියෙන්නේ? මේ ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් අහන මේ පාසු විහෙරණය සඳහා සංගුන් කෙරෙහි සුවසේ වසන් වැසීම සඳහා එනතම මේ බණ බණ දිගට කරගෙන යෑම සඳහා ඉතින් අද අපි මේ වෙනකොට අවුරුදු මේ මෑත යුගයේ කතා කරන අවුරුදු 50ක විතර අපිට අත්දැකීමක් තියෙනවා ගිහියෝ භාවනා කරනවා කියන කතාවේ. ඉස්සර ওই අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා භාවනාව කියන එක ලංකාවේ පසුබිමත් එක්ක බලනකොට කාරණා පහකින් කැපී පේනවායි කියනවා අද පවතින වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක. එදා දැන්ට අවුරුදු 50කට ඉස්සෙල්ලා අපි කියමු බුද්ධ ජයන්තියට ඉස්සෙල්ලයි කියලා. ඒ කාලේ කවදාකවත් මේ භාවනාව කරන්න බැරි කරුණු හොයනකොට හිතලා තියෙනවා කියලා තියෙනවා රටපිලි අරගෙන තිබිලා තියෙනවා අරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා හිටියොත් මිස භාවනා කරන්න බෑ. ඒ හිටියත් සම්පූර්ණ ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕන. එහෙම වුණත් 100%ක්ම සීලය අතින් සම්පූර්ණ වෙන්න ඕන. ඒතිෙදිත් යම් හේකින් ඒව සම්පූර්ණ කරන කරනවා නම් සමත භාවනාවක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඉන් එහාට ඒ කාලේ කරන්න බෑ. 3 4 5 වෙනි එක කොහොමඩක්වත් මේ ජීවිතේ නිවන් දකින්න බෑ. ඉතින් ඔන්න ඔයගේ කරුණු පහක් එවකට මුල් බැසගෙන තිබුණු බව අවුරුදු එතන ඉඳලා අවුරුදු 50 ගිය තැන මේ ලංකාවට ඇවිල්ලා කරව සුද්දෙක් කරව පරිශ්‍රණයකදී එදා ලංකාව ගැන ඔන්න ඔය කරුණු පහ කියලා තියෙනවා. එයා ඒ කරලා ඒ කරුණු පහෙන් මෙදා ලංකාවේ එතකොට ඔය බුද්ධ ජයන්තින් අවුරුදු 50 විතර සම්පූර්ණ වෙන කාලේ ඒ හෙලි දක්වපු පොතේ මේ පසුගිය අවුරුදු 50 ඇතුළත බුද්ධ ආගමේ ලංකා බුද්ධ ආගමේ විපස්සනාවේ පෙරමග කොහොමද කියලා තමයි පොත ලියලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එයා දැන් කියනවා එදා අරණ්‍ය වාසී සංඝයා වහන්සේ පමණක් භවනා කෙරුවයි කියන කතාව වෙනුවට අද භවනා මධ්‍යස්ථාන හදාන ගියෝ භාවනා කරනවා. ඒ භාවනා කරනකොටත් වැඩි හරියක් කාන්තාපක්ෂේ. ඒ වගේම ඒ ඇත්තන්ට අපි මුළු ත්‍රිපිටකයම දැක ගන්න ඕනේ කියන එක සීමාකාරී සාධකයක් නොවේ. එකක් තමයි තාක්ෂණය. අතින් අපිට ඕනම කෙනෙකුට ඒ ත්‍රිපිටක කරුණු අපිට හදාarලා නැතුනට දැන් බලා කියා ගන්න පුළුවන්. තුන ඒ සඳහා 100%ක්ම සීලය අවශ්‍ය නැහැ. තියෙන තැනින් පටන් ගත්තාම සීලය හැදිලා එනවා. ඒ විතරක් නෙවෙයි මේ අද කාලේ වෙනකොට සමත භාවනා හා සමග කරට කර විපස්සනා භාවනාත් වැඩෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ජර්මනියේ වගේ රටවල් වල භාවනා කියනකොට බෞද්ධ භාවනා කියනකොට ඒගොල්ලෝ සතිපට්ඨානෙමයි ගන්න. විපස්සනාමයි ගන්න. ඒගොල්ලෝ සමත භාවනා ක්‍රම ගැන පස්සේ තමයි තේරුම් අරගත්තේ. ඒවා ඒගොල්ලෝ දැන හිටියවා Hindu භාවනා ක්‍රම, අනිකුත් ආගම් වල තියෙන භාවනා ක්‍රම, බුද්ධ ධර්ම ගැන සතිපට්ඨානෙ විතරයි. ඒක තාමත් ලාංකිකයා දැනගෙන නැහැ. ඒක වෙනම කතාවක්. බටහිර ඇත්තන්ගේ එහෙම සංකල්පයක් තමයි තිබුණේ. ඊට පස්සේ මේ ජීවිතේදීම මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේම නිවන් දකින්න පුළුවන්. අපි මලියදේව මහරතන් වහන්සේ අන්තිම මහරතන් වහන්සේ විදියට ඒ වැඩ හිටපු වන්දලට වැඳලා බුද්ධ ආගමේ මිනි පෙට්ටියට ඇන ගහලා තිබුණු කාලයක් මේ. ආයෙ දැන් කරන්න බෑ කියලා තිබුණු කාලෙක අපි මේ දකින ආශ්චර්ය පහක්. ඉතින් මේ ආශ්චර්ය පහේ කොහොමද මේ පහසු විහරණයකින් ඉඳගෙන ඒ භාවනා කරන්නන් අතර පහසු විහරණයක සැපසේ ඉඳගෙන නිවනට කලින් ඒ නිවනේ තියෙන සුව පහසුව නිවනේ තියෙන පූර්වංගම ලක්ෂණ බුද්ධ විඳින්නේ කොහොමද කියලායි ආනන්ද හැමතුරු අහන්නේ ඉතින් බුදුරජාන් වහන්සේ ඉස්සල්ලාම ආනන්ද හැමතුරන් කියනවා ආනන්ද යම් කිසි කෙනෙක් ඒ සීලවන්තනම් අත්තනෝ සීල සම්පන්නෝ හෝති නොච පරං අදි සීලේ සම්පවත්තා හෝති යම් කිසි කෙනෙක් සීලවන්තනම් එයා අනුන්ගෙන් බැනුම් ගහන්න නැත්තම් මේක හැදිච්ච gedර නැහැදිච්ච එකයි කියලා දුස්සීලයි කියලා ආන්න එහෙම කෙනෙකුට ඔන්න භික්ෂූන් අතර භාවනා කරන්නන් අතර පහසු වේදනයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි ඉන්න තැන කටු කොහලක් පාටපත් වෙලා උඩත් කටු බිමත් කටු වෙනවනම් ආය මොකක්වත්ම දෙයක් නැහැ සීල දෝෂයක් තමයි. ඉතින් ඒක නිසා අපිට පහසුවක් ඕනේ නම් අපිට එපා අපේ දරුවන්ට හිතන්නකෝ. අපිට එපා අපේ දෙමව්පියන්ට හිතන්නකෝ. අපිට එපා අපේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට හිතන්නකෝ. ඒ දැත්ත අද දුකටපත් වෙලා තියෙනවා නම් ඔය අපි හිතන දේවල් ඉදිරිපත් කරාට හරියන්නේ නැහැ. ඒක පොඩි తాවකාලිකව අර කුෂ්ඨ රෝගියාට ගින්නෙන් තවන වගේ කැසිල්ල වගේ කරත හැකියි. ඔත් ඊයත්තු සීලයක පිළිටවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි කරන්න කියන්න ඕනේ අනුන්ගේ බැනුන් ආහන්ට කටයුතු කරන්න. ඒක තමයි පළවෙනිම බුදුරජාණන්සේ දේශනා. එතකොට ආනන්ද හැමතුරාණන් ස්වාමීන් වහන්සේ මේට වෙනස් වෙනත් ධර්මපරියායක් නැද්ද? ඔච්චරමද ක්‍රමයේ කියලා. එතකොට ඒ සීලෙම හේතු කරගෙන පහසු විරණෙම අවසාන ඵලයේ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපේක තමයි අපි ඊයේ ගත්තේ. ඒකෙදී කියනවා අනුන් කරන දේවල් බලන්න යන්න එපා. තමන්ගේ දේවල් ටික විතරක් බලාගන්න කියලා. ඔය ශීලවන්ත වෙනකොටම අංගිනවනේ. ඒ යත්තන්න මේ අනික් කට්ටිය සීල් රක්කන්න හදනවා මේ කිකිලිය බිත්තර රකින්නවා වගේ. Tamange සීලේ වැත්තක තියලා ආරය මෙහෙම කරනකොට කොහොමද වැඩ කරන්නේ? මෙයා මෙහෙම කරන කොහොමද? විශේෂයෙන්ම සංඝයාතර ඉන්න ගියාම විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානට ගියාම වෙන කෙනෙක් ශිල්පදයක් අඩපුවාම මෙයා ඒක සමාදන් වෙලා අකුසලයේ සමාදන් වෙලා හරියට කලකෝලහල කරගන්න. එහෙම නැත්නම් මම මේ මෙහෙම හරි කමන්න සිල් ලකිනවා අපි මහත්ය සිල් ලකින්නේ නැහැ නේ කියලා බරපතල ප්‍රශ්නයක්. නැත්නම් මන්නම් කොහොම හරි කරනවා අපි නෝනා සිල් ලකින්නේ නැහැ නේ. අපේ අම්මයි අප්පච්චි සිල් රකින්නේ නැණි. නැන්දමාම සිල් රකින්නේ නැණි. දරුවෝ සිල් රකින්නේ නැණි කියලා මේ සිල් ගත්ත කට්ටිය මුළු ලෝකෙම සිල් රෙද්දෙන් වහන්න හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර තමන් පිළිබඳව බලා ගන්නවා වෙනුවට අනුන්ගේ දේවල් මේ අලුතෙන් සිල් ගත්ත කට්ටියට තමයි යෝග වෙලා තියෙන්නේ හැබැයි. ඒගොල්ලෝ මේ ඔක්කොට මේක දෙන්න හදනවා. මේගොල්ලෝ දන්නේ නැහැ ඒකෙන් චිත්ත පීඩ ඇති වෙන බව. ඒකෙන් අනුන්ට නැති දුක් ඇති කරනවා. නපරේසං විලෝමානි නපරේසං කතා කතං. අත්නෝ අවික්ඛේය කතානි අකතාංච. අනුන්ගේ විලෝපන හොයන්න යන්න එපා. අනුන් කළ නොකළ දේවල් ගැන හොයන්න යන්න එපා. ඉතින් අපි කියන්නේ අනු නෙවෙයි අපේ කට්ටිය කියලා මගේ නෙවෙයි ඒ උනට අපේ කට්ටිය කියලා ওই කාම තණ්හාව භව තණ්හාව බාටපත් වෙන්නේ මේ අපේ කට්ටිය නිසා ගණයා කෙරේ බැඳෙන නිසා කුලයා කෙරේ බැඳෙන නිසා. ඉතින් නපරේසං විලෝමණී යත්තන්ගේ අනුකත්තන්ගේ විලෝපන. නපරේසං කතා කතං අනුන් ඇත්තෝ කළ නොකළදී බලන්න එපා. අත්නාව අවික්ඛේය තමන් ගැන බලන්න කතානි අකතානිච මොනවද මං කරේ මොනවාද නොකළ යුතු නොපනත්කම් කරේ මොනවාද කළ යුතු යුතුයකම් නොකර හිටියේ ඉතින් ඔයම නිවනක් කියලා මං කියනවා ඕකම නිවනක් අපිව තියෙන දුක් කරදර පීඩා වලින් 100ට 50ක් 60ක් ඉවර වෙන්නේ ඔය අනුන්ගේ රෙදි හොදන්න ගිහිල්ලා තමයි මං කියන්නේ ඉවර වෙන්නේ නේ හැදෙන්නේ ඉවර වෙන්නේ ඒව හැටි අපි කවුරු සිල්ලක්වත් දැන් ওই බුදුහාමුදුරුවෝ අපේ මේ ගෞතම සරුවච්චන් වහන්සේ නිවන් දැක්කට යසෝදරාවගේ තාත්තා උපබුද්ධ රජුරෝ බුදුහාමර බුදිය යන පාර හරහා බුදිය ගත්තා. යන්න බැරි වෙන්නේ. අනේ ඒකට ඉතරක් කරගත්තේ නැහැ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ gedara සේරම මේ බමුණු ආගම අතහැරලා ගිහිල්ලා මේ ඉසමුඩු කරගත්ත ශ්‍රමණයන් අතර පැවිදි වෙලා එතන වැඩ කරනවා කියලා සියල්ලටම මේ සියලු මුළු පවුලම ධනුවරේම දොස් කිව්වා. ඒ මුකුත් නැහැ. ඔය කරන්න තියෙන වැටික් කරගෙන පුළුවන් හරන් ඒ ඇත්තොන්ටත් උදව් කරගෙන ජීවත් වුණා අන්තිම කාලේ. Tamange වැඩි කරගෙන. අපි වෙලා තියෙන්නේ මේ අනුන්ගේ විලෝපනයි අනුන් කළ නොකළ දෙයි තමයි ප්‍රවෘත්ති කියලා කියන්නේ. මම නැවතත් මේ වාක්‍ය කියන්නම් කන් ඇහෙන්නේ නැති කට්ටියට ඇහෙන්නේ. මේ අනුන්ගේ විලෝපනයි අනුන් කළ නොකළ දේ ඒක තමයි ප්‍රවෘත්ති කියලා කියන්නේ. අපේ දවසෙන් කොච්චරක් අපි එකට ගත කරනවද කොච්චරක් උපකරණ යන්ත්‍රෝපකරණ ගෙනත් තියෙනවද මේ අකුසලයේ කරගන්න. දැන් ඕකෙන් තමයි ආණ්ඩු පෙරලන්නේ. ඕකෙන් තමයි රට කරන්නේ. ඕකෙන් තමයි ඔක්කොම නලවන්නේ. මේ අනුන්ගේ විලෝපන සහ අනුන් කලා නොකළ දේ. ඉතින් ඒකල කියනවා මට ওই භාවනා කරන්න වෙලාවක් නැහැනේ. මට මයිට හුස්ම ගන්නව බලන්න වෙලාවක් නැහැනේ. මට ඇවිද ගන්න සක්මන් කර ගන්න වෙලාවක් නැහැ මොකද වැඩ අප්පා මේ අනුන්ගේ සීනි කිරනවා කියලා අපි එකට කියන්නේ. තමන් කළ නොකළ දේ බලන්න කමඨාන් වාතාව ලියනකොට තමන් නොකළ දේ කළ දේ ලියන්න බලාපොරොත්තු වෙච්ච දේවල් ඕ අල්ලපු ගෙදර මනුෂ්‍ය කරපු දේවල් ඕ ඊයේ වෙච්ච දේවල් ඕ හෙට වෙන්න දේවල් නෙතුව මම දැන් මෙතන කියලා ඉතින් ඒක කියනකොට හිතන්නේ බන කියනවා කියලා නෙමෙයි බනිනවයි කියලා හිතලා. අර දම්බානේ ඒ මේ ආදිවාසීගේ නායකයා කියනවා මේ ඕවට කියන්නේ මේ අපි ඕවා කියනකොට කියනවල අපිට වැද්දෝ වැඩි බන කියලා. කෝ වැඩි බන කියලා. අනේ තමන්ගේ වැඩක් බලා ගන්නකෝ. ඔය කොරෝනා තියා මොන දෙයක්වත් වෙන්නේ නැහැ. තමන් පරිස්සම් වෙන්නකෝ. කී දහයක් රටේ මැරිච්චාම අපි මොනව කරන්නද? බල අධිකාරියටවත් කරන්න දෙයක් නැත්තම් ඔබ පරිච්ඡංගය. ඉතින් ඒ මේ දම්බානේ මේ අපේ වනිලැත්තෝ කියනවා ඔය බුද්ධලැත්තෝ ඉස්සල්ලාම මංගච්චව්වේ මයිංගන අපේ මේ පෝරුගම් පොජ්ජර තමයි කිව්වේ. ඒ පෝරුගම් පොජ්ජේ අපේ නෑදෑ හුරුලා හුරුලා මැසිල්ලත් එක තමයි කතා පොජ්ජ දැම්මේ. දානකොට බුද්ධලැත්තෝ කිව්වේ ඔය හිල් අහෙම වහගන්න කියලා. දැන් මේ කොරෝනා හැදලා මේගොල්ලෝ නහයයි කටයි දෙක වහගෙන පුදුමාකාර බයෙන් ජීවත් වෙනව කොළඹ ඉන්න මිනික් ගජ්ජෝ මේ අපි කියන දේ මේ වැද්දෝ කියන දේ වැදි බනවත් අහපල්ලකෝ එතකොට උඹලට ඔය දුක එන්නේ නැහැ කියලා. උඹලා මේ අනුන්ගේ දේවල් බල බල අනුන්ගේව අහා මේ වැද්දන්ගේ දේවල් වලට ඇඟිලි ගහ ගහ මොනවද මේ කරන්නේ? ඉතින් ඒ නිසා ශිල්පත් ගත්ත එකනා තමන්ගේ වැඩක් බලා ගන්නවයි කියන එක අනුන්ගේ දේවල් වලට යන්න වුණොත් යන්න. හැබැයි ඒක නෙමෙයි ප්‍රධාන දේ. ඒකෙන් වෙන්නේ ඇත්තටම